බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද දෙල්වන සරණසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ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 හතමේ චත්තාරෝ අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය නේව අත්තහිතාය ච පටිපන්නෝ නෝ පරහිතාය අත්තහිතාය ච පටිපන්නෝ පරහිතායාච परहिताय चाति ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්වත්නි අද දවසේ අපි අද දවසේ මාතෘකා කොටගත් සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේන බොහොම වටිනා සූත්‍ර දේශනාවක් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ මතක් කරනවා පුද්ගලයන් හතර දෙනෙක් පිළිබඳව. ඒ පුද්ගලයන් හතර දෙනා තථාගතයන් වහන්සේ හඳුන්වලා දෙනවා හරි අපූර්වට. ඒ පුද්ගලයන් හතර දෙනා පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරන්නේ අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය පළවෙනි පුද්ගලයා තමාට හිත පිනිස කටයුතු කරනවා තමාගේ සනසීම පිනිස තමාගේ සුවය පිනිස කටයුතු කරන තැනැත්තා හැබැයි අනේකාට සුවය පිනිස හිත පිනිස කටයුතු නොකරන තැනැත්තා පළවෙනි පුද්ගලයා තමාගේ හිත පිණිස තමාට සැනසීම පිණිස අවශ්‍ය කරන වමනා කරන ඒ කටයුතු සකස් කරගන්නවා. පළවෙනි පුද්ගලයා. මොනවද ඒ කටයුතු? ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙළේදී මතක් කරනවා. දෙවෙනි පුද්ගලයා තමයි අනික් කෙනාට පිටායත සුවය පිණිස සැනසීම පිණිස හිත පිණිස වැඩ කරනවා Tamanta දෙයක් කරගන්නේ නෑ අපේ අර ගමේ ව්‍යවහාරය කියන වගේ ලෝකයට පරකාසය තමාට දෙයක් නෑ ඇති කරගන්නේ ලෝකයා වෙනුවෙන් අනේකා වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඒ ඇත්තන්ගේ හිත පිණිස සුවය පිණිස කටයුතු කරනවා Tamanta මිලෝ දෙයක් නෑ තුන්වෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා තමාටත් අන් අයටත් අහිත පිණිසම පවතින කෙනා. තමාට ඇති වැඩකුත් නැහැ, අන් අයට තමන්ගේ ජීවිතෙන් ඇති වැඩකුත් නැහැ. තමාට හිතවතුත් හිතවත් කමක් ඇත්තේ නැහැ, අන් අයට හිතවත් කමක් ඇත්තේ නැහැ. තුන්වෙනි පුද්ගලයා. හතරවැන්නා කොහොම වටිනා උතුම් පුද්ගලයා තමාගේ හිත පිණිසත් අන් අයගේ හිත පිණිසත් වෙහෙසෙන කටයුතු කරන තැනැත්තා. මේ පුද්ගලයන් හතර දෙනාගෙන් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරන තමාට හිත පිනිස අනේකාට අහිත පිනිස හිත පිනිස නොපිලිපන්ව කටයුතු කරන තැනැත්තා කවුද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා මහණෙනි ඇතම් පුද්ගලයෙක් ඉන්නවා Taman ප්‍රාණඝාතයෙන් දුර වෙලා කටයුතු කරන්නේ. ඒ තැනත්තා Taman ප්‍රාණඝාතයෙන් දුරව පුරා කුහුඹියේ කුටවත් හිංසාවක් පීඩාවක් නොකොට කටයුතු කරනවා. ඒ වගේම අන්සතු දේවල් පැහැර ගැනීමකින් තමා තමන්ට අයත් නොවන නොදුන් දේ නොගැනීමෙන් වැළකී කටයුතු කරනවා. කොයිතරම් අංගහිංග තිබ්බත් අන්සතු දේවල් තමන් සංතක කරගන්න ඕනේ කියන ලෝභයෙන් තෘෂ්ණාවෙන් පෙළෙන්නේ නැහැ. ඇති හැටියට ජීවත් වෙනවායි කියන කල්පනාවෙන් කටයුතු කරන්නේ. ඒ වගේම කාමයේ වරදවා හැසිරීමෙන් තොරව කටයුතු කරනවා. ස්වාමියානම් ස්වාමි දියණියගෙන් සෑහීමටපත්ව දෙදෙනා ඔවුනොවුන්හාය අන්‍යෝන්‍ය සුහදත්වයෙන් අන්‍යෝන්‍ය අවංක භාවය ඇතිව කටයුතු කරනවා. ස්වාමීදී නියත් එලෙසමයි. කාමයේ වරදවා හිතෙන්නේ නැහැ. පරපුරුෂ සේවනයෙන්, පරදාර සේවනයෙන් වෙන්ව කටයුතු කරනවා. ඒ වගේම මොනම විදියකින්වත් අනිකා වංචා කරන්න, අනිකාව වචනයකින් ඇඟවීමකින්වත් හෝ අනිකා වංචා කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. අනිකා රවටන්නේ නැහැ. කායිකවත් මානසිකවත් විකෘතියට හේතු වෙන සියලු භාවිතාවන්ගෙන් මත් වතුර වෙන්න පුළුවන් මත් ද්‍රව්‍ය වෙන්න පුළුවන් මේ සියලු භාවිතාවන්ගෙන් දුරව කටයුතු කරනවා මේ පළවෙනි තැනත්තා තමාට හිත පිනිස අනේකාට හිත පිනිස සෝය පිනිස නොපවතින තැනත්තා මතු පිටින් බැලුවාම අපිට හිතෙනවා එක්කෙනා එකතකින් හරි හොඳයිනේ කාටවත් කරදරයක් නැහැ ඔය කියන විදිහට. හිංසාවක් නැහැ, පීඩාවක් නැහැ. Tamanට ඇති දෙයින් සෑහීමටපත් වෙලා ජීවත් වෙන මොකද්ද ඒ තනත්තාගේ තියෙන අඩුපාඩුව? වැරද්ද. ඉන්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා ප්‍රාණඝාතයෙන් Taman දුර වෙනවා වගේම කල්යාණ මිත්‍රයෙක් විදිහට ලෝකයට වැඩදායි සුවදායි පුද්ගලයෙක් විදිහටත් කටයුතු කරන්නට වීර්ය කරන්නට ඕන. Taman දන්නවනම් ප්‍රාණඝාතයේ ආදීනව ප්‍රාණඝාතයෙන් ඒ ආදීනව දැන කියාගෙන ප්‍රාණඝාතයෙන් දුරව කටයුතු කරනවා වගේම හැකි සෑම විටකම අන් අයවත් ප්‍රාණඝාත ආදී අකුසලෙන් වෙන් කරගන්නට දුරු කරගන්නට වීර්ය කරන්නට ඕන. අනිකාට අවවාද අනුශාසනා කරලා හෝ වරද පෙන්වලා දීලා දීලා ප්‍රාණඝාත අකුසලෙන් අනිකා වෙන් කරගන්නට ඕන. අදත්තාදානෙහි තියෙන විපාක කියලා ඒ අදත්තාදාන අකුසලය කර නැත්නම් එයින් දුරු කරගන්නට ඕන. කාමේහි වරදවා හැසිරීමේහි විපාක පෙන්වලා දීලා අනිකාවෙන් දුරු කරගන්නට ඕන ඈත් කරගන්නට ඕන. වංචාවෙහි බොරු කීමෙහි තියෙන දුරු විපාකයන් දුක්ඛ විපාකයන් අනිකාට පෙන්වලා දීලා අනිකාවක් එයින් දුරු කරගන්නට ඕන සුරා සූදුෙහි තියෙන මද්ද්‍රව්‍යෙහි වේ භාවිතාවන්ගේ තියෙන දුරු විපාකයන් මෙලව ජීවිතයේ තියෙන මෙලව ජීවිතයේදී විඳින්නට සිද්ධ වෙන මහා දුක් විපාකයන් වගේම සසර පුරාවටම විඳින්න සිද්ධ වෙනේ දුක් විපාකයන් අනිකාට පෙන්වලා දීලා ඉන් ඒ ඇත්තන්ව ගලව ගන්න වීරය කරන්නට ඕන. ඒක කල්යාණ මිත්‍රත්වය. ඒ සත්පුරුෂ භාවය. එය එවන් සත්පුරුෂයන් ලෝකයේ බොහෝ දුර්ලභයි වගේම ඒ ඇත්තන් මහා සෙතක් සනසිල්ලක් මුළු මහත් සමාජයේතම බුදුරජාණන් වහන්සේ ඒ නිසයි මතක් කරන්නේ තමාට හිත පිණිස පමණක් පැවතිලා වැඩක් නැහැ අනිකාට හිත පිණිස පවතින්නත් ඕන. මොකද අපි මොහොතක් කල්පනා කළොත් එක ගමක එක පුද්ගලයෙක් පමණක් හොඳට හිටියා කියලා අනෙක් පැත්තන් අකුසලෙහි නැඹුරුව හිටියොත් ඒ ගම හැදෙන්නේ නැහැ. වැඩි හිටියෙක් විදියට හරි සත්පුරුෂයෙක් විදියට හරි හැකේ. හැකේ විදිහකින් අන් අයවත් ධර්ම මාර්ගයට ගැනීම සත්පුරුෂයාගේ වගකීමක්, යුතුයකමක්. ඒක පළමු කල්පනා කරනකොට පළමුව ඇයි අපි එහෙම කරන්නේ මොකටද කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක තමයි සත්පුරුෂකම. ඒක තමයි මනුෂ්‍යත්වය. බුදුරජාණන් වහන්සේ ආයි මතක්කට වදාරන්නේ පළමු පුද්ගලයා තමාට හිත පිණිස පවතිනවා අන් අයට හිත පිණිස පවතින්නේ නැහැ. පළමු පුද්ගලයා දෙවන්නා අන් අයට හිත පිණිස පවතිනවා. තමාට හිත පිණිස පවතින එක සරලව කිව්වොත් පැහැදිලි කරගත්තොත් අන් අය වෙනුවෙන් ඕනෑම කටයුත්තකට ඉන්නවා. අන් අයගේ සැනසීම සතුට සුවය පිණිස වෙහෙසෙනවා. හැබැයි Tamanta දෙයක් කරගන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට අදාරනවා අනේකාට හිත පිණිසක් තමාට හිත පිණිස නොපවතින පුද්ගලයාගේ ස්වභාවය ඒ තනත්තා ප්‍රාණඝාතයෙන් Taman දුරු වෙන්නේ නැහැ. ඔහු ප්‍රාණඝාත ආදී අකුසලයේ යෙදෙනවා. සත්තු මරනවා, හිංසා පීඩා කරනවා. ප්‍රාණඝාත අකුසලයට සම්බන්ධව කටයුතු කරනවා. හැබැයි අන් අයට කියනවා ප්‍රාණඝාත අකුසලයෙන් අයින් වෙන්න කියලා. අන් අයට අවවාද අනුශාසනා දෙනවා සත්තු මරන්න හොඳ නැහැ. ඕක මහා පාපයක්. අන් අයට අවවාද අනුශාසනා දෙන්න යනවා. හැබැයි තමන් ඒ අකුසලයේ යෙදෙන ගම. තමන් ප්‍රාණඝාතය කරන ගමන් අන් අයට උපදෙස් දෙන්න යනවා ප්‍රාණඝාතය කරන්න එපා කියලා. තමන් අන්සතු දේවල් වංචා කරන ගමන් තමන් නොදුන් දේවල් Taman සන්තක කරගන්න ව්‍යායාම වීර්ය කරන ගමන් කටයුතු කරන ගමන් සොරකම් කරන ගමන් අන් අයව අන් අයට උපදෙස් දෙනවා නොදුන් දේවල් නොගැනීමෙන් වළකින්න කියලා. හොරකම් කරන්න එපා කියලා. ඒක මහා පවක් නේ කියලා. මේ දෙවිලි පුද්ගලයාගේ ස්වභාවය. කාමයේ වරදවා හැසිරෙනවා Taman. තමන්ගේ බිරිඳට වංකව තමන්ගේ ස්වාමි පුරුෂයාට හෝ ස්වාමි දියණියට වංකව කටයුතු කරන්නේ. හැබැයි අනෙක් ඇත්තන්ට යහළුවන්ට හිතවතුන්ට තමන් හා සමව කටයුතු කර නැත්නම් උපදෙස් දෙනවා ඕක මහා කුසලයක් ගෙවා ගන්න බැරි අකුසලයක් වෙනවා. මුළු සසරෙම විඳවන්න වෙනවා. අනුන්ගේ පෞල් ජීවිත අවුල් කරන එක මහා පවක්, මහා කුසලයක්. ඒවා විඳවන්න වෙන කාරණා කියලා උපදෙස් දෙනවා. හැබැයි තමන් ඒ අකුසලයේ හීදෙනකම තමන් ඒ කාමයේ වරදවා හැසිරීමේ යෙදෙන ගමන් කරන්නේ කියන්නේ උපදෙස් දෙන්නේ අනිකා වංචා කරනවා වචනෙන් ඇඟවීමෙන් හෝ අනිකා වංචා කරනවා බොරු කියනවා මොනම විදියකින් හෝ මුලා කරනවා සාමාන්‍යයෙන් අනිකාව මුලා කරන්නේ තමන්ගේ තමන්ට දෙයක් අයිති කරගන්න තමන්ට දෙයක් ඇති කරගන්නනේ. තමන්ට සැනසීමක් තමන්ට සුවයක් පිණිස සතුටක් පිණිස. හැබැයි තමන් අනිකාට බොරු කියන ගමන් අනිකාව මුලා කරන ගමන් අන් අයට උපදෙස් දෙනවා ඒවා කරන්න හොඳ වැඩ නෙමෙයි. ඕවා මහා අකුසල් අනිකාවට බොරු කියන එක සත්‍යවාදී නොවේ කටයුතු කරන එක මහා කුසලයක් කියලා නිකායට උපදෙස් දෙනවා. හැබැයි Taman ඒ මඟ ගන්නේ නැතුව Taman පිළිවෙත් ගරුක නොවි. ඒ වගේම සුරාවේහි මත් වතුර මද්ද්‍රව්‍ය භාවිතා කරන ගමන් අනිකාට උපදෙස් දෙනවා කරන්න එපා. ඕවා කරලා ඇති දෙයක් නෑ. තියෙන තේ සතම නාස්ති වෙන එක විතරයි. හැබැයි අනේකාව එයින් වළක්වන්න උත්සාහ කළාට ඒ දෙවන පුද්ගලයා තමන්නේයින් වැළකෙන්න උත්සාහ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයායි හඳුන්වන්නේ තමත අහිත පිණිසයි පවතින්නේ නමුත් ලෝකයට හිත පිණිස පවතිනවා. ඒක කිසිදු අර්ථයක් සහිත ජීවිතයක් නෙමෙයි කතක. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පළමු පුද්ගලයා සහ දෙවෙනි පුද්ගලයා පිළිබඳව හඳුන්වා දෙන්නේ මහා අර්ථ සම්පන්න ජීවිත විදිහට නෙමෙයි. මහා වාසනාවන්ත සුවපත් ජීවිත විදිහට නෙමෙයි. තුන්වෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාර තමන් ප්‍රාතේහි යෙදෙනවා. Taman ප්‍රාණඝාතයේ යෙදෙන තැනැත්තා. ඒ වගේම Taman ප්‍රාණඝාත ආදී අකුසලයේ යෙදෙනවා වගේම අනෙක් අයවත් ඒ මගට ඇදලා ගන්නවා. සමහර ඇත්තන් ඉන්නවා සත්තු මරලා ජීවත් වෙන සත්තු මරා ගන්නා මිනිස්සු. Tamanගේ ගමනට තව අය එකතු කර ගන්නවා ඒකේ Tamanගේ කටයුත්ත වර්ණනා කළා. Tamanගේ ඒ පාපී අධර්මිෂ්ඨ ගමනට තව පිරිස එකතු කරගන්න බලනවා. බුදුරජාණන් වහන්සේ වන් පුද්ගලයන් හඳුන්වන්නේ තමාට හිත පිණිසත් නෑ අන් අයට හිත පිණිසත් නෑ. තමනුත් අධර්මිෂ්ඨව කටයුතු කරනවා වගේම දුර්ජනව කටයුතු කරනවා වගේම අන් අයවත් ඒ මගට ඇදලා ගන්නවා. මොකද සමහර ඇත්තන් ඉන්නවා මිනිසයන් දෙයක් වර්ණනා කළා කිව්වහම ඒක ඇදිලා යන. ඒකත් හොඳයිනි බල කරලා බලන්න ඕන කියලා හිතෙන පිරිස. නොදැනුවත්කම අනුවණකම නිසා මේ මගට ඇදෙන පිරිස ඉන්නවා. බුද්ධජාන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා මේ තුන්වෙනි පුද්ගලයා තමාට හිත පිණිසත් නැහැ අනුන්ට හිත පිණිසත් නැහැ. හි පළවෙනි ස්වභාවය තමයි ඔහු ප්‍රාණඝාත කරනවා වගේම සත්තු මරා ගන්නවා වගේ සත්තු මරනවා වගේම ප්‍රාණඝාත ආදී අකුසලය කරනවා වගේම අන්න අයවත් ඒ මගට ඇදලා ගන්නවා. අන්න අයවත් තමන්ගේ අධර්මිෂ්ඨ දුර්ජන ගමනට එකතු කර ගන්නවා. ඒ වගේම අන්සතු දේවල් පැහැර ගන්නවා. නොදුන් දේ තමන් සන්තක කර ගන්නවා. මේ තුන්වෙනි පුද්ගලයා. හොරකම් කරනවා. තමන්ගේ හොරකමට අනිත් පිරිසත් එකතු කරගන්න බලනවා. විවිධ කල්ලි කණ්ඩායම් හැදෙන්නේ මේ විදිහටනේ. බොහෝ විට තකලෙකුගේ කවිතු අරමුණක් වෙනුවෙන් තව පිරිස එකතු කරගන්නවා. තවක තමන්ගේ කණ්ඩායමක් හදාගන්නවා. මේ හොරකමින් හොරකම් කරන්න පටන් ගන්න එහෙම නැත්නම් අන්සතු දේවල් දේවල් පැහැර ගන්න නොදුන් දේ පැහැර ගන්න කල්ලි ගහින පිරිසේ පළමුව පළමු කෙනා පිළිබඳව විමසනකොට ඒ තනත්තාගේ හුදෙක් ආරම්භය තියෙන්නේ පුද්ගලික අරමුණ. ඒ පුද්ගලික අරමුණ ඉෂ්ට කරගන්නයි තව පිරිස තමන්ගේ මඟට ඇදලා ගන්නේ. ඒ පවිතු දුර්ජන මඟට ඇදලා ගන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට අදාරනවා මේ තුන්වෙනි අයවන් જાතියේ තැනැත්තෙක් පුද්ගලෙයි. සමන්නම් සතු දේවල් පැහැර ගන්නවා වගේම අන් අයවත් ඒ මඟට ඇදලා ගන්නවා. එකතු කර ගන්නවා. සමහර වෙලාවට හොරකමක් කරන්න යනකොට එහි තිබෙන වාසි කියන අපිට ඊට වඩා හොඳට අතපය දිගහැරලා ජීවත් වෙන්න පුළුවන් මේ වැඩේ කරගත්තොත්. මේ විදිහට ඒහි ඒ අකුසලේ කරන දුර්ජන ක්‍රියාව, දුෂ්ට ක්‍රියාව වර්ණනා කළා. තව පිරිස එමකට ගන්නවා. ඒ වගේම මේ තුන්වෙනි පුද්ගලයා කාමයේ වරදවා හැසිරෙනවා. සිය ස්වාමියා හෝ බිරිඳ වෙන්න පුළුවන්. ස්වාම පුරුෂයා නම් ස්වාමි තමගේ ස්වාමි දියණියට එරෙහිව වංකව ස්වාමි දියණිය නම් ස්වාමි තමගේ ස්වාම පුරුෂයාට වංකව කටයුතු කරනවා. ඒ එහි ඒ කාරණාව අනිකා තමන්ගේ හිතවතුන් එක්ක වර්ණනා කරනවා. තව පිරිස ඒ මගට එකතු කරගන්නවා. මොකද එවන් දෙයක් පැහැදිලි කරනකොට අනෙක් පිරිස බලනවා එයාට හොඳ නම් අපිට මොකෝ. ඔය අගේට ඉන්නේ මොන හිණයක්වත් නැහෙනේ කියලා. ඌව කලා කියලා මොන හිණයක්වත් නැ ඔය අගේට ඉන්නේ කියන කල්පනාව පවිතු කල්පනාවට එකතු වෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා දරනවා තමනුත් කාමයේ වරදවා හැසිරෙන ගමන් අන් අයවත් ඒ මගට එකතු කරගන්නවා. තුන්වෙන්න. අනේකා වංචා කරනවා. මුලාවටපත් කරනවා. බෝ තමනුත් බොරු කියනවා. අන් අයවත් ඒ වංචා කරන ඒ මුලාවට බොරුවට එකතු කරගන්නවා. ඒ වගේම තමනුත් සුරාවෙහි මද්ද්‍රව්‍ය භාවිතයේහි යෙදෙනා වගේම තව පිරිසයකට එකතු කරගන්නවා. මුලින් තමන් වියදමින් අනෙක් අයට මත් වතුර මද්ද්‍රව්‍ය ආරම්භ දෙන්නේ. මේ දුෂ්ට පුද්ගලයන්ගේ ස්වභාවය තමන්ගේ වියදමින් අරන් දෙන්නේ මුලින්. පළමු දවසේ දෙවෙනි දවසේ තමන් වියද වැහැදම් කරලා ලෑස්ති වෙන්නේ. හැබැයි ඊළඟට අර එකතු කරගත්තු පිරිසෙන් ඔහු තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නවා. තමන්ට බොණ්ඩ ඕන වුණාම මද්‍රව්‍ය භාවිතා කරන්න ඕන වුණාම මුලින් පිරිස එකතු කරගන්නකන් Tamanට ගැළපෙන ඒ ගමනට ගැළපෙන පිරිසක් එකතු කරගන්නකන් Taman දවස් දෙකක් Taman වියදම් කරනවා. ඒ වියදම් කරන්නේ අනාගත අරමුණක් වෙනුවෙන් ඒ තමයි ඊට පස්සේ දවසයි දෙකයි ඊට පස්සේ ඔකට කට්ටිය එකතු වුණාට පස්සේ එයාලාගෙන් තමයි ඉතුරු වැඩ ටික කරගන්නේ. ඉතුරු ටික ඇදින්නේ. තමනුත් විනාශ වෙනවා අන් අයවත් විනාශ කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා මෙන්න මේ තුන්වෙනි පුද්ගලයා බොහොම පරිස්සම් වෙන්න ඕන මේ මේ වගේ ප්‍රතිපැවතුම් නැති මිනිස්සු හඳුනගෙන තේරුම් අරගෙන මොකද මුළු ජීවිතේම මේලෝ මෙලව ජීවිතයක් මුළු සසර ජීවිතේමත් අපේ විනාශ කරනවා මේවන් අධර්මිෂ්ඨ දුර්ජන පුද්ගලයන් මේ දුර්ජන අධර්මිෂ්ඨ ගති ඇති පුද්ගලයන්ගේ ආශ්‍රය අපේ මෙලොව ජීවිතයත් මුළු සසර ජීවිතයත් විනාශම කරනවා. මේ තුන්වෙනි පුද්ගලයා වගේ හැසිරීම් සහිත ක්‍රියාවන් සහිත පුද්ගලයන් මිනිසයන් අපිට ඕනෑ තරම් හම්බෙනවා ජීවිතේ. ඕනෑ තරම් හම්බෙනවා. හරි කල්පනාවෙන් බොහොම විමසිල්ලෙන් එවන් තැනත්තාන්ගෙන් වෙන්ව කටයුතු කරන්න ඕන අපි. මේ තුන්වැන්නා හා සංසන්දනය කරනකොට පළමු හා දෙවෙනි පුද්ගලයින් සමහර ඇත්තන්ට කල්පනා වෙන්න පුළුවන් හොඳයිනේ කියලා. මොකද පළමු පුද්ගලයා තමාට හිත පිණිස වැඩ කරන අන් අයව විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ. හැබැයි අන් අයව හොඳ මගට ගන්න හදන්නෙත් නැහැ. තමන් සිල්වත්ව ගුණවත්ව කටයුතු කරනවා වගේ අන් අයවත් ඒ මගට ගන්න බලන්නේ නැහැ. පළමු පුද්ගලයා දෙවෙනි පුද්ගලයා තමා විනාශ වුණත් අන් අයව හොඳ මගට ගන්න බලනවා. අපිට ඒ අතින් එහෙම කල්පනා කරලා බලනකොට එහෙම සලකනකොට මේ තුන්වෙනි දුර්ජන දුෂ්ට පුද්ගලයාට වැඩිය අසත්පුරුෂයාට වඩා ඒ පළවෙනි දෙවෙනි පුද්ගලයා හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හැසිරීම අනුව. හැබැයි සතාගත ධර්මයට අනුව මේ පළමු පුද්ගලයා දෙවන පුද්ගලයා තුන්වෙනි පුද්ගලයා එතරම් සැලකිය යුතු පළමු සහ දෙවන පුද්ගලයන් විශේෂයෙන්මත් තුන්වෙනි පුද්ගලයා විශේෂ වශයෙන්මත් සැලකිය යුතු පුද්ගලයින් නෙමෙයි. තාම හොඳින් කල්පනා කරලා බැලුවොත් පිනතුනි ලෞතර බුදුරජාණන් වහන්සේට දීපංකර පාදමූලයේදී තිබුණා බෝසත්තුන් වහන්සේට ඒ ධර්ම ශ්‍රවණය කරලා ඒ මොහොතේම ධර්මය අවබෝධ කරගෙන මේ සසර විපතින් ගැලවෙන්න. නැවත සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට සසරේ දුක් විඳින්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ බෝස් දීපංකර බෝස් බුදුරජාණන් වහන්සේ පාමුලදී තමන්ගේ අතටපත් වෙච්ච ඒ නිවන් සුව අත්හැරලා නැවත මේ සසර ගමනට එකතු වුණේ හුදෙක් පුද්ගලික අරමුණක් ඉෂ්ට කරගන්න නෙමෙයි. තමන් උදෙසා විතරක් නෙමෙයි. මුළු මහත් ලෝක සත්වයා වෙනුවෙන්මයි. ලෞතර බුදුරජාණන් වහන්සේට එහෙමනම් අපි එහෙම කල්පනා කළොත් තමන් වෙනුවෙනුයි බෝසතාන් වහන්සේ මහන්සි කැපුණේ කියලා. දසපාරමිතාවන් පූර්ණණය කළේ පාරමී ධර්මයන් පූර්ණණය කළේ අනේක විද වූ දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කරමින් ඒ කැපුණේ තමන් වහන්සේ වෙනුවෙන් විතරක් කියලා කල්පනා කළොත් යමි බුදුරජාණන් වහන්සේ මහන්සියනේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විතරයි කියලා කල්පනා කරනවා නම් එහෙනම් ලෝතර තථාගතයන් වහන්සේට ඕනෑ තරම් තිබ්බා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගෙන කොම නිවි යහනෙල්ලේ නිවන් සුව විඳින්මින් කල්යවන්න. ගාන්‍යම් ගංගානේ වැඩම චාරිකාව වැඩම කරමින් නැවත අවුරුදු 45ක් පුරාවට නැවත දුක් විඳින්න ඕන කමක් තිබෙන්නේ නැහැ. එහෙම කල්පනා කළා නම් මොකද තමා බුදුරජාන් වහන්සේ කල්පනා කළා නම් මම මගේ අරමුණ ඉෂ්ට කරගෙන ඉවරයි. මගේ අරමුණුනේ සම්බුත් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්න එක මම ඒ අරමුණ ඉෂ්ට කරගත්තා. දැන් මට මෙතනින් එහාට තව ලබන්න මෙතනින් එහාට අයිති කරගන්න කැප වෙන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ කල්පනා කළා නම් උන්වහන්සේට එතනින්ම නවතින්න තිබ්බා. නැවත පස්වගත අවසන් සොයා යමින් නැවත ධර්මචාරිකාවේ යෙදමින් කටයුතු කරන්න දුක් විඳින්න ඕමනාවක් නැහැ. යොදුන් ගණන් පාගමනින් වැඩමවමින් බොහොම වෙහෙසීමෙන් මේ ධර්මය සත්වයාට බෙදා හදා දෙන උමනාවක් නැහැ. එහෙම කල්පනා කළා නම් හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ එදා දීපංකර පාදමූලයේ නිව අතටපත් නිවනාත් හැරේ යම්සේ යම් මරමුණක් මතද සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගෙන මහා පරිනිර්වාණයෙන් පිරිනවන් පානාතෙක්මත් උන්වහන්සේ ඒ අරමුණේ හිම සිටියා ඒ තමයි සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්නවා. සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගෙන මුළු මහත් ලෝකයාටම පිහිට වෙනවා. මේ සසරෙහි අනන්ත දුක් විඳින සත්වයන්ට පිහිට වෙනවා. ඒ අරමුණෙහි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණයෙන් පිරිනිවන් පානා මොහොත දක්වාම ඒ අරමුණෙහිම කටයුතු කළා. පින්නතුනි එවන් මහා කරුණාවකින් අනුකම්පාවකිනුයි බුදුරජාණන් වහන්සේ මේ සද්ධර්මය අපිට උගන්වා වදාළේ. ඒ නිසා අපිට පළමු කාණ්ඩයේ පුද්ගලයා දෙවසා දෙවෙනි පුද්ගලයා හොඳයිනේ කියලා සාධාරණීකරණය කරන්න බෑ. තුන්වෙන්නාට වඩා හොඳයිනේ කියලාවත් සාධාරණීකරණය කරන්න බෑ. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ සිව්වෙනි පුද්ගලයෙක් පිළිබඳව මතක් කරනවා. ඒ තැනත්තා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා අත්තහිතායච පටිපන්නෝ හෝති පරහිතායච තමාටත් වැඩ පිණිස මුළු මහත් ලෝකයාටම හිතසුව පිණිස කටයුතු කරන තැනැත්තා තමාගේ සනසීම සුවය පිණිස වැඩ කරනවා වගේම අනිකාගේ සනසීම සුවය පිණිසත් වැඩ කරනවා. Taman ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා කටයුතු කරන්නේ. ප්‍රාණඝාත අකුසලයේ ආදීනව දන්නවා. ප්‍රාණඝාත අකුසලයෙන් වෙන් වෙන්න ඕනි කියලා කල්පනා කරලා ප්‍රාණඝාත අකුසලයෙන් වෙන්ව පරපණ නැසීමෙන් වෙන්ව කටයුතු කරනවා. ඒ වගේම අන් අයවත් ඒ මගින් ප්‍රාණඝාත ආදී අකුසල හේද නැත්තම් ඉන්නවා නම් ඒ ඇත්තන්වත් ඒ මගින් ඈත් කරගන්නවා. ඒ ඇත්තන්ට පෙන්වලා දෙනවා මේමයි ප්‍රාණඝාතය සිද්ධ කරාම මේ වගේ දුර්විපාක අපිට විඳින්න සිද්ධ වෙනවා. මෙලොව ජීවිතය විතරක් නෙමෙයි මුළු සසර ජීවිතේම අපිට දුක් විඳින්න වෙන්නේ. වහා වහා ඔය අකුසලයෙන් ඈත් වෙන්න ඕනි කියලා අන් අයට උපදෙස් දෙනවා වාද කරනවා අනුශාසනා කරනවා. ක්‍රියාවිනුත් සමනුත් අන් අයට ආදර්ශමත් වෙනවා. බලන්නකෝ ඒක මහා පින්වන්ත ජීවිතයක් නේ. තමනුත් යහමග ගන්නා ගමන්, තමනුත් සත්පුරුෂ මග ගන්නා ගමන් අන් අයවත් තමන්ගේ සත්පුරුෂ පරිවාරයට එකතු කරගන්නවා. තමනුත් සත්පුරුෂයෙක් විදිහට කටයුතු කරනවා වගේම අන් අයවත් ඒ සත්පුරුෂයන් විදියට හැඩගස්වනවා. ප්‍රාණඝාතයෙන් තමන් ඈත් වෙලා පළමු පුද්ගලයා වගේ පැත්තකට වෙලා ඉන්නේ නැහැ. තමන් ප්‍රාණඝාතයෙන් වෙන් වුණා වගේම ඒ අකුසලෙහි ඒ විපාකයන් දැන කියාගෙන අවබෝධ කරගෙන තමන් ප්‍රාණඝාත අකුසලයෙන් වෙන් වුණා වගේම අන් අයවත් ඒ මගින් ප්‍රාණඝාත අකුසලයෙන් වෙන් කරගන්නවා. සත්පුරුෂ මගට එකතු කරගන්නවා. මේ සුවෙනි පුද්ගලයා තමාටත් හිත විනිසයි අනුන්ටත් හිත විනිසයි. ඒ ජීවිතය පවත්වන්නේ. ඒ වගේම නොදුන් දේ පැහැරගන්නේ නැහැ. Tamanට අයිති නැති අල්පනෙත්තක තරම් දෙයක්වත් Taman සන්තක කරගන්න ඕනි කියලා කල්පනා කරන්නේ. එවන් ලෝභ චේතනාවකින් කටයුතු කරන්නේ නැහැ. Tamanට තියෙන්නේ යම් පමණද Tamanට හරි හම්බ කරගන්න පුළුවන් යම් පමණද ඒ පමණකින් සෑහීමටපත් වෙනවා. වෙහෙස වෙලා හරි හම්බ කරගෙන ජීවත් වෙනවා. කොයි මොහොතකවත් අන්සතු දේවල් පැහැර ගන්න ලෝභ කරන්නේ නැහැ. ලෝභ බැඳලා කටයුතු කරන්නේ නැහැ. ඒ ආදීනව දන්නවා. මේ ජීවිතයේදී විතරක් නෙමෙයි අන්සතු දේවල් පැහැරගත්තොත් දුක් විඳින්න වෙන්නේ මුළු සසර පුරාවට මට දුක් විඳින්න වෙනවා කියලා දන්නවා. ඒ නිසා අදත්තාදාන අදත්තාදාන කුසලෙන් දුරුව කටයුතු කරන්න. බොහොම වීරයෙන් සතියෙන් කටයුතු කරන්න. එවැගේම ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය ගත්තාම ස්වාම් පුරුෂයා ස්වාමි දියණියට අවංකව කටයුතු කරනවා. ලෙන්ගතුව කටයුතු කරනවා. කොයිම මොහොතකවත් ඇයට වංක වෙන්නේ නැහැ. අන් ස්ත්‍රීන් කරා අන් කාන්තාවන් සොයාගෙන අන් කාන්තාවන්ගේ අසුර සොයාගෙන යන්නේ නැහැ. ඒ වගේම ස්ත්‍රියක් නම් කාන්තාවක නම් තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් සෑහීමටපත්ව තමන්ගේ ස්වාමි පුරුෂයාට අවංකව කටයුතු කරනවා. කාමයේ වරදවා හැසිරීමේ විපාක දැන අවබෝධ කරගෙන ජීවත් වෙනවා. එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය සෝදාත්වෙන් අන්‍යෝන්‍ය ලෙන්ගතුකමින් ස්වාමි භාර්යා වන් විදිහට කටයුතු කරනවා. ඒ වගේම කොයිම මොහතකවත් අනිකා වංචා කරන්නේ නැහැ. වචනයකින්වත් ඇඟවීමකින්වත් අනිකාව මුලාවටපත් කරන්නේ විහිළුවටවත් අනිකාව මුලා කරන්නේ නෑ. සමහර ඇත්තන්ට පුරුද්දක්ව තියෙන අනිකාව වංචා කරන එක විහිළු කරලා හෝ බොරුවට හෝ අනිකාව වංචා කරන එක. එහෙම නැත්නම් මුලා කරන එක බොරු කියන එක. හැබැයි එහෙ බොරුවට කිව්වේ විහිළුවට කිව්වේ කියලා එහි විපාකේ අකුසල විපාකය විහිළුවක් වෙන්නේ නෑ. අකුසල විපාකය අකුසල විපාකෙන් නිදහස් වෙන්න බෑ. එනිසා බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරන මේ සිව්වෙනි පුද්ගලයා මොනම විදියකින්වත් ඇඟවීමකින්වත් වචනයකින්වත් අනිකා වංචා කරන්නේ නැහැ. අනිකා මුලා කරන්නේ නැහැ. අන් අයවත් ඒ මගින් ඈත් කරගන්නවා. කවුරු හරි එහෙම කරනවා නම් ඒ ඇත්තන්ට ඒ අකුසලය පෙන්නලා දීලා ඒ විපාක පෙන්නලා දීලා ඒ මගින් ඈත් කරගන්නවා. පින්වන්ත ගමනකට එකතු කරගන්නවා. ඒ වගේම සියලු කායික මානසික විකෘති හේතු වෙන සියලු භාවිතාවන්ගෙන් දුර වෙනවා. මම මේ වචනේ පාවිච්චි කරන්නේ අද මත් වතුර විතරක් නෙමෙයි. මත් ද්‍රව්‍ය විදිහට ගත්තාම මත් පැන් මේ ගණයට අයිති වෙන්නේ. මේ සුරාව කියන ගණයට අයිති වෙන්නේ, එකතුවට අයිති වෙන්නේ. විවිධ නිෂ්පාදන, විවිධ එකතු කිරීම් තියෙනවා. ඒ නිසා පොදුවේ අරගෙන පොදු වචනයක් විදිහට හදාගත්තොත් මේ හැම එකකින් වෙන්නේ කාය කායිකවත් මානසිකවත් Taman විකෘති කරන එකනේ. ඒ භාවිතාවන්ගෙන් වෙන්නේ ඒක. කායිකවත් Taman විකෘති වෙනවා, කායිකවත් Taman පිරිහෙනවා, මානසිකවත් Taman පිරිහෙනවා. එනිසා සත්පුරුෂයාගේ ස්වභාවය තමයි ඒ සියලු භාවිතාවන්ගෙන් දුරව කටයුතු කරනවා. ඒ සියලු භාවිතාවන්ගෙන් දුරව කටයුතු කරනවා. ඒ වගේම එහි ආදීනවන් අයට කියා දිලන්න අයවත් ඒ මගින් ඈත් කරගන්නවා. යමෙක් සුරාවට ලැබිව ලොල්ව කටයුතු කරනවා නම් මද්ද්‍රව්‍ය වලට යොමු වෙලා කටයුතු කරනවා නම් ඒවෙන් ගලව ගන්නවා මොන විදිහකින් හරි. මොන විදිහකින් හරි අවවාද අනුශාසනා කරලා එහි විපාක ආදීනව කියා දීලා සත්පුරුෂ මගට එකතු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා අන්න තමන්ටත් හිත පිණිසන්න අයටත් හිත පිණිස පවතින පුද්ගලයා මහා සත්පුරුෂේ මේ ජීවිතයේ එවන් පුද්ගලයන් හම්බෙන එක එවන් නැත්තන් ආශ්‍රය කරන්න ලැබෙන එකම මහා ලාභයක් මහා පිනක් තමනුත් සද්ධර්ම මාතන ආශ්‍රය කරන්න ලැබෙන එකම පින්තුණි මහා පිනක් මහා ලැබීමක් මහා භාග්‍යයක් එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට ආදාරන මෙන්න මේ යගේ පුද්ගලයෝ හතර දෙනෙක්. මේ පුද්ගලයන් හතර දෙනා හැබෑවටම අපිට මේ මහා සමාජය තුල මුණ ගැහෙනවා. ආශ්‍රය කරන්න ලැබෙනවා. අපි හැමෝම කල්පනා කරන්නට ඕන. සත්පුරුෂයන් හැබෑවටම සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. උදෙක් Taman විතරක් සනහින පුද්ගලයනුත් නෙමෙයි. Taman විනාශ වෙලා අන් අයව සනසන්න යන පුද්ගලයොත් නෙමෙයි. තමනුත් විනාශ වෙලා අන් අයවත් විනාශ කරන පුද්ගලය නෙමෙයි අපි ආශ්‍රය කරන්න ඕන අපේ ජීවිතයට එකතු කරගන්න ඕන තමනුත් සැනහෙන ගමන් අන් අයවත් සනසන තමනුත් සත්පුරුෂ මාර්ගය තුල ධර්ම මාර්ගය තුල පිහිටා කටයුතු කරනවා වගේම අන් අයවත් ඒ සත්පුරුෂ ධර්ම මාර්ගයට එකතු කරගන්න නැත්නුයි ඒ සත්පුරුෂයනුයි අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ඒ කල්යාණ මිත්‍රාශ්‍රයයි අපි ඇති කරගන්නට ඕනේ එවන් උතුමනුයි අපේ අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන ආශ්‍රයයට එකතු කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේ තුල පැහැදිලි කරන්නේ අපිට මේ මග සත්පුරුෂයා හැබෑවටම සත්පුරුෂයා කවුද සත්පුරුෂයා කවුද කියන එක තෝරගන්නටයි අපිට මේ ඉංගිපවා ලබා දෙන්නේ. ඒ හැඩහුරුව කියන්නේ ඒ ජීවන චර්යාව කියන්නේ සත්පුරුෂයා මේ වගේ අසත්පුරුෂයා මේ වගේ කියලා අපිට පෙන්වලා දෙන්නේ අපිට මේ මහා සමාජය තුල වඩාත් පිරිපුන් ධාර්මික සත්පුරුෂ මඟ ගනිමින් මේ සද්ධර්මයේ හෙවන මේ සද්ධර්මයේ පිහිට පිළිසරණක් කරගෙන මේ ඉවරයක් නැති කෙලවරක් නැති මේ සසර විපතින් නිදහස් වෙන්න ඇලසි කරන මඟ කටයුතු සකස් කරගන්නට මේ මඟ අපිට බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාළන්නේ. එනිසා අපේ අතු හැම කෙනාම සිල්වත්ව ගුණවත්ව කටයුතු කරන්නට ඕන. විශේෂයෙන් බෞද්ධයන් විදිහට පංචශීලය තිසරණසයි තිසරණය සරණ ගිය බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය සරණ ගිය ඇත්තන් විදිහට පංචශීලයේ ආරක්ෂා කරන්නට වීරය කරන්නට ඕන සිහියෙන් කටයුතු කරන්නට ඕන සතිමත් බව ඇති කරගන්නට ඕන එවැගේම සීලවන්තව ගුණවන්තව කටයුතු කරනවා වගේම දාන ආදී කුසල ධර්මයන් හිිය දෙන්නට ඕන හැකි පමණ Taman පුළුවන් විදිහට දාන ආදී පින්කම් වල දෙන්නට මේ වගේ කොම අපහසු කාල සීමාවක වත් Tamanට හැකි පමණ අන් අයට උපකාර කරන්න අන් අයට පිහිට වෙන්න ඒක එළිය පහලියට බහැලා ഘോഷානගල කරන්න ඕන දෙයක් නෙමෙයි. බොහොම සීරු මාරුවට Tamante හැකි විදිහට ඒ උපකාර කරන්න දාන ආදී පින්කම් වලේ දෙන්න. වෙනද වගේ පන්සලට දානේ සකස් කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එක බක් මිටක් හෝ තිරසන් සතෙකුට හෝ දාන්න. කුරුළු ලෑල්ලක් හෝ හදලා එකතු කරන්න බත් අත බත් මිටක් හෝ ඒ වගේම මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාදී යම් භාවනාවක් පුරුදු කරන් මේ හොඳ කාලේ. මේක මේ වගේ අවස්ථාවන් ආයි ජීවිතේ නොලැබෙන්න පුළුවන්. මේක පැහැර හරින්න එපා, මේක මගහැර ගන්න එපා, අපතේ යවන්න එපා. අඩුමතර විනාඩි 5ක 10ක කාලයක්වත් වැය කරලා බුදු ගුණ වඩන්න. මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. අදිෂ්ඨාණයෙන් කටයුතු කරන්න සිහියෙන් වීරයෙන් කටයුතු කරන්න සත්පුරුෂ මගම තෝරගන්න කියන කාරණාව විශේෂයෙන් අපේ ඇත්තන්ට මතක් කරනවා මේ අනුශාසනාව හමාර කරන්නට. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරන්ති දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ සුළු දනාට උතුම් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සුඛී හෝතු සුවපත් වේවා සුවපත් වේවා සුඛී සාදු සාදු සාදු එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද දෙල්වන සරණසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු